Denet ගලනා මෙත් මුදිතා කරුණාධාරා අඩවන් වූ දෙනෙත් ගලනා මෙත් මුදිතා කරුණාධාරා තෙමා තෙමා හද ගලා ගලා යන මහිනේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිවේ අඩවන් වූ දෙනෙක් වලනා මෙත් පුරිතා කරු යන මහවතුරක් සේ ගලා හැලෙන සිහිලැල් ගඟුලක් සේ ගෙමන් නිවාලන මේ භවකතරේ නිවන් සදාලන්න බුදුගුණ මහිනේ බුදු කෙලිවේ අඩවන් වූ දෙනෙත් ගලනා මෙත් මොරිකා කරුණාරා අඩවන් වූ දෙනෙත් ගලනා මෙත් මොරිකා kalna. Ah.